समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक् मोक्षदम्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 පංච උපාදානස්කන්ධා තිස්ස වචනියං සේයති දං රූපපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාති තී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මේනියන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි පෑවල පිළියන්දල පොල්හෙන්නවත් භාවනා මධ්‍යස්ථානෙහි මසකට වරක් පැවැත්වෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා වාරයටයි සහභාගී වී සිටින්නේ. ලෞතර පතහාගත බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මයෙන් බිඳා ශ්‍රවණය කරන්න ලැබෙන අපි ඊටාම වාසනාවන්තයි. දීර්ඝතර සංසාර ගමනේහි ඉපදෙමින් මැරෙමින් අවිද්‍යා තෘෂ්ණා පහ නොවුණු නිසා යලි උපදෙමින් සිදුවෙන සිදුවීමෙහි නිමාවක් දකින්නට අපට පුළුවන්කමක් වන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය දැක ගැනීමෙන්මයි. ඒ නිසා ධර්මාශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, ධර්මය මෙනෙහි කිරීම, සත්‍යයනා කිරීම භාවනාමේ කුසල ක්‍රියාවක් බවට සඳහන් වෙලා තියෙනවා. අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳ එකඟතාවකින් යුක්තව දේශනා වෙන ධර්මයේ පෙලින් පෙළ නුවණින් මෙනෙහි කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් තමයි අපටෙහි සාරය සාක්ෂාත් කර ගැනීමට හැකියාව තියෙන්නේ. අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේන මහා සලායතනික සූත්‍ර ධර්මයයි තබා ගන්නට යෙදුණු. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරවදාලා මහා සලායතනින් කංකෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මානසිකරෝත වාසිස්සාමි මහණෙනි නුඹලාට මහා සලායතනික පර්යාය දේශනා කරන්නෙමි ඒ අසව මනාකොට මෙනෙහි කරව කියන්නේමි. මෙයින් අපට පේනවා එදත් අදත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් අහන්න ඕනේ වගේම මනාකොට මෙනෙහි කළ යුතුයි කියන කරුණ. මේ මාත්‍රිකා පාඨයේහි භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාළේ කතමේච වික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය මහණෙනි කවර ධර්මයක් අභිඥායෙන් පරිඤ්ඤය වේදයන් පංච උපාදානස්කන්ධා තිස්ස වචනියන් පංච උපාදානස්කන්ධයෝ යයි කිය යුතුයි මෙතනදී අභිඤ්ඤා කියන වචනයක් කියුණා ඒ අභිඤ්ඤාවෙන් පරිඤ්ඤය වෙන්න ඕනේ කියලා මේ ප්‍රඥාවේ ඒ ඒ අවස්ථාව පෙන්වන්නයි මේ අභිඤ්ඤා පරිඤ්ඤා කියන වචනේ යොදන්නේ අභිඤ්ඤායෙන් කියලා කියන්නේ උසස් ලෙස ඒ කියන්නේ විශිෂ්ට ලෙස මනාකොට දකින්න කියන එකයි. පරිඤ්ඤය කියන්නේ විශේෂයෙන් පිළිසිඳ සම්පූර්ණ වශයෙන්ම දකින්න කියන එකයි. විශිෂ්ට ලෙස මනාකොට කියන්නේ අභිඤ්ඤය. විශේෂයෙන් පිළිසිඳ වශයෙන් දැකීම පරිඤ්ඤය. මේ විදිහට දත යුත්තේ මොකක්ද කියන කරුණ පෙන්නනවා සෙය්‍යතිදම් ඒ මෙසේය රූපපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ රූපෝපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංඤ්ඤාෝපාදානස්කන්ධය සංඛාරෝපාදානස්කන්ධය විඥානෝපාදානස්කන්ධය එතකොට මේ පංච උපාදානස්කන්ධය ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය මේ ධර්මෝ තමයි විශිෂ්ට ලෙස මනාකොට පිරිසිඳ දැකිය යුත්තේ මෙම මහා සලායතනික සූත්‍රය භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කියන වචනය වදාරන්නට යොදාගත් ක්‍රමය මේ ක්‍රමය තමයි පරියාය කියන්නේ පරියාය කියන වචනේ තේරුම ක්‍රමයක්. පංච උපාදානස්කන්ධය භාග්‍යතුන් වහන්සේ විවිධත්වයකින් යුක්තව පැහැදිලි කරපු අවස්ථා තියෙනවා. මේ සලායතනික සූත්‍රයේහි වදාළ ක්‍රමේ තමයි අද අපි බලන්න සූදානම් වන්නේ. එහි පෙන්වන්නේ චක්කුම් වික්කවේ අජානං අපස්සං යතහා භූතං මහණෙනි ඇස නොදැන නොදැක යතහා භූතං කියන්නේ ඇති හැටිය. එතකොට එසේහි ඇති හැටිය නොදැන නොදැක මේ පිළිවෙලින් ඊළඟට වදාරනවා රූපේහි ඇති හැටිය නොදැන නොදැක එසත් රූපයත් නිසා රූප දැනගන්නා විහිත පහළ වෙනවා ඒ චක්කු විඥානේ චක්කු විඥානේ ඇති හැටිය නොදැන නොදැක අනතුරුව ඇහත් රූපයත් රූප දැනගන්නා විට චක්කු විඥානය මේ කාරණා තුනේ එකතුවෙන් පහළ වෙන චක්කු සම්පස්සය චක්කු සම්පස්සෙහි ඇති හැටිය නොදැන නොදැක පස්සපත්‍ය වේදනා චක්කු සම්පස්සේ නිසා හටගන්නා වූ සැප වේදනා හෝ දුක් වේදනා හෝ පෙක්ඛා වේදනා හෝ ඇති හැටිය නොදැන නොදැක මේ අනුවණින් යුක්තව ඒ අවස්ථාවල් හිතකට භාවිතා වීමෙන් රූපෙහි බැඳෙනවා ඇසෙහි බැඳෙනවා චක්කු විඥානෙහි බැඳෙනවා චක්කු සම්පස්සෙහි බැඳෙනවා මේ බැඳෙනවා කියන්නේ කාමෙහි ඇලෙනවා මේ චක්කු සම්පස්සේ නිසා යම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා නම් එහිද ඇලෙනවා මේ නිසා ඒ කාමෙහි ඇලිලා ආස්වාදනය නැවත නැවත දකිමින් වසන්නාහුට පංච උපාදානස්කන්ධය උපචේත යනවා. උපචේත යනවා කියලා කියන්නේ වැඩිවීමට යනවා. රැස් කිරීමට යනවා. ඉතින් මේ දේශනාවේ පෙළයි අපි ඉස්සරලා බලන්නේ මේ විදිහටම කන නිසා, දිව නිසා, නාසය නිසා, කය නිසා මනස නිසා කියන කරුණු ගැනත් ඔය පෙන්නපු ආකාරයටම පදාරලා තියෙනවා. ඒක අපිට සාකච්ඡා කරනකොට හෝ වේවා එහෙම නැත්නම් ඒ පිළිවෙලට මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවතත් මෙනෙහි කරන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධෝ වැඩිමිට යන ආකාරය, උපචේත යන ආකාරය. අනතුරුව මේ පංච උපාදානස්කන්ධෝ ගෙවීමට යන ආකාරය සේවීමට යන ආකාරය. ඒකට කියනවා අපචයට යන ආකාරය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදාලා. චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යතහ භූතං. බලන්න එතනදි වදාලේ මහණෙනි ඇස ඇති හැටියෙන් දනිමින් දක්මින් මේ යතහ භූතං කියලා කියන්නේ ඇති හැටිය. ඇති හැටිය දනිමින් දකිමින් ඒ පිළිවෙලට රූපයන්හි ඇති සැටිය දනිමින් දකිමින් චක්කු විඥානෙහි ඇති සැටිය දනිමින් දකිමින් චක්කු සම්පස්සේහි ඇති හැටිය දනිමින් දකිමින් චක්කු සම්පස්සේ නිසා හටගන්නා වූ සැප වේදනාව දුක් වේදනාව උපේක්ඛා වේදනාව ඇති හැටිය දැනීමෙන් දැකීමෙන් ඇසෙහි නොහැලෙනවා ඒ වගේම රූපයන්හි නොහැලෙනවා චක්කු විඥානෙහි නොඇලෙනවා. චක්කු සම්පස්සෙහි නොඇලෙනවා. චක්කු සම්පස්සේ නිසා සැප වේදනාවක්, දුක් වේදනාවක්, පෙක්ඛ වේදනාවක් හට ගන්නවා නම් එහිද නොඇලෙනවා. කාමෙහි නොඇලී, සිහි මුලාවකටපත් නොවි ආධිනව දකිමින් වසන්නහුට පංච උපාදානස්කන්ධෝ අපචේත යනවා කියන්නේ ගෙවීමට යනවා. අර මුල් පැහැදිලි කරපු ආකාරයටම කන, දිව, නාසය, ශරීරය, මනස ගැනත් මේ ආකාරයටම පංච උපාදානස්කන්ධු ගෙවීමට යන ආකාරය මොකක්ද කියලා තෝරා ගන්න ඕනේ. එතකොට මුලින්ම මේ පංච උපාදානස්කන්ධය මේ සය ආයතනයන් මුල් කොට වැඩිමිට යන ආකාරයයි මේ සය ආයතනයේ මුල් කොට පහළ වෙන පංච උපාදානස්කන්ධය ගෙවීමට යන ආකාරයයි මුලින් අපට පෙළ ඕනේ. ඒ පర్యాය තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ. ඊළඟට අපි හිතමු දැන් සරල ආකාරයෙන් මේ ඇස නිසා පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා කියන්නේ මොකක්ද කියලා. අපි ඉදිරියට පණ ඇති හරි පණ නැති හෝ රූපයක් හමු වෙනකොට කොහොමද පිළිගැනිල්ල. දැන් ධර්මය මොකෝවත් දන්නේ නැති පෘථජන හිතක පිළිගැනීම කොහොමද කියලා බලන්න රූපයක් හමු වෙනකොට ඉදිරියෙන් රූපයක් තියෙනවා. ඒ ඉදිරියෙන් ඇති රූපය මම විසින් දකිනවා නැත්නම් මට පේනවා. ප්‍රායෝගිකත්වයේ දිහා ඕන උදාහරණයක් අරන් බලන්න ඉදිරියෙන් යමක් තියෙනවා ඒ ඉදිරියෙන් තියෙන දේ මම යන්න තමා යන්නක් දකිනවා ඒ දැන ගැනීමත් සමගම ඒ සමග යම් විඳීමක් ඇති වෙනවා නම් ඒ වගේම හැඳිනීමක් ඇති වෙනවා නම් විඳීමත් හැඳිනීමත් එක්කලාම තවත් ගතියොලට අනුව සිතුවිලි රාශි වෙනවා නම් සංස්කරණය වෙනවා නම් ඒ සියල්ලක්ම දැන ගැනීමේ ඇතුළත් වෙන්නේ මමයි මටහම් ඉදිරියෙන් හමු වෙන කාරණයයි මගේ විඳීම මගේ හඳුනා ගැනීම මගේ කැමැත්ත අකමැත්ත වැනි ගති මෙන්න මේ ආකාරයට එකතුවයි පහළ වෙන්නේ. මේ ආකාරය තමයි මේ පංච උපාදානස්කන්ධයේ පහළ වීම කියලා කියන්නේ. දැන් අපි ඔතන රූපය, වේදනාව, පඤ්ඤාව, සංඛාරය, විඥාන කියන කරුණු පහම කතා කෙරුවා. හොඳයි සද්දයක් ඇහෙන වෙලාවක් බලන්න. හැම වෙලේම සද්දේ ඉදිරියෙන් ඇති දෙයක් කියලානේ පිළිගන්න වෙන්නේ. අවට ඇති දෙයක් කියලානේ. අවට ඇති තියෙන සද්දයක් කියලානේ. එතකොටම සද්දේකුත් තියෙනවා. සද්දේ අහන්න තමයි. සද්දේ අහන්න මම යන්නක් ඉන්නවා. ඔය පිළිගැනිල්ල තමයි ප්‍රත්‍යඥ පිළිගැනීම. ඒත් එක්කලාම විඳීමක්, හැඳිනීමක්, සංස්කරණයක් වීමක් වෙනවා නම් ඒ දැනගැනිල්ල තුලමයි. මේ නිසා කන නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. දිව රසේ රූපේ තැවරෙනවා. එතකොට පිළිගැනිල්ල රසය කියලා දෙයක් තියෙනවා. ඒ රසය විඳින්න දැනගන්න හඳුනන්න මම. දැන් මේ දැන ගැනීම තුල රූපය විඳීම හැඳිනීම සංස්කරණය වීම තුලත් නමුත් පංච උපාදාන ස්කන්ධයයි. ඒ කියන්නේ රසය කියලා දෙයක් තියෙනවා විඳින්නා වූ මමක් දැනගන්නා වූ මමක් ඉන්නවා. එතකොට අර සංස්කරණය වෙනවා කියපු තැන සංඛාර කියපු තැන අධික ලෝභයකටපත් වෙනවා. එහෙම නැනම් નિરાසක් නම් නොරුස්තනාකමකට පටිඝ ස්වභාවයකටපත් වෙනවා. දිව නිසාත් පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා. ගඳ සුවඳ දැනගන්නකොට හැම නිතරම පිළිගැනිල්ල බලන්න ගඳ සුවඳ කියලා දෙයක් ඉදිරියෙන් තියෙනවා කියන එක නේද? ඒ වගේම වින්දනය කරන්නව මම වෙනම ඉන්නවා. මමයි මට හමු වෙන ගඳ සුවඳයි කියලා නෑ පිළිගන්නේ. ඒ සමග වෙන විඳීම, හැඳිනීම, සංස්කරණ එකතුව දැනගැනීමකට භාජනය වෙලා තියෙන නිසා මේ ගන්ධයන් ලැබෙනකොට නාසයේ මුල් කොට පහළ වෙන පංච උපාදානස්කන්ධයයි. කය මුල් කොට බලන්ද අපි කියනවා සීතලයි, උණුසුමයි. එහෙම නැත්නම් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මහ පොළව මේ කාය ප්‍රසාදේ හැපෙනවා. පිළිගැනිල්ල තමා ඉදිරියෙන් ස්පර්ශ වෙන්න වස්තුවක් තියෙනවා ස්පර්ශ කරන්නා වූ තමා යන්නක් මම යන්නක් ඉන්නවා. ඒ මතය දැනගැනිල්ලට භාජනය වෙනකොට ඒ සමගමයි එතකොට අර විඳීම හැඳිනීම සංස්කරණය වීමත් අර මම යන්නට ඇතුළත්. ඕක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඉතින් මේක සරලව ওই විදිහට හිතලා බලන්න පුළුවන්. මනස නිසා කියන තැන අපි බලමු. දැන් භාග්‍යතුන් වහන්සේ මනස ගැන වදාලේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං. එතනත් පෙන්නනවර. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. මනස කියලා කියන්නේ භාවිතා වෙන්න සිහි වෙන්න තියෙන හැකියාව. මේ මනස කර්මෙන් හටගත්තේ. මේ කර්මෙන් හටගත්තා කියන්නේ මේ හිතේ ස්වභාවය තමයි හිතක් ඇති වෙලා නැසෙනවා නැසුනේ නමුදු ඒ පිළිබඳව අධික ඇල්මකින් භාවිතා වෙලා තියෙනවා නම් පටිගයකින් භාවිතා වෙලා තියෙනවා නම් නැසෙන්නේ නැවත ඇති කරවන්න හේතුවක් වෙලයි. ඒ නිසා නැවත හට ගන්නවා. ତොර මානසික කෘත්‍ය භාවිතා වීම කිව්වේ ඒකයි. අර හිතට භාවිතා වෙලා අතහැරෙනවා. අවස්ථානුකූලව සිහිගැන්න වෙනවා. සිහිගැන්න වෙනකොට ආයෙත් දැනගැනීමටපත් වෙනවා. ඒක තමයි කෘත්‍යය එතන. ඒ මානසික කෘත්‍ය සිද්ධ වෙන්න බෑ මල කඳක. මේ රූප ධර්මියෝ හේතුවක් වෙනවා ප්‍රත්‍ය වෙනවා. ආස්වාස වාතය කන බොන ආහාරේ ජීර්ණය වෙලා කිලුට කොටස අයින් වෙනකොට ඒකේ රස ධාතුවෙන් කෙස්ලොම් නිය දත් ආදී හැදෙනකොට ඊටත් වඩා සූක්ෂම తত্ত্বය ආස්වාස වාතයත් එක්ක සංයෝග වෙලා පෙනහැල්ලේදී සංයෝග වෙලා වස්තු රූපේ මුල් කොට උණුසුම ශක්තිය ඇති වෙනවා මුළු සිරුර පුරාම රූපාංශවල උණුසුම ශක්තිය ඇති වෙනවා. ඒ ශක්තිය නිසා තමයි වස්තු රූපයේ මුල් කොට භාවිතා වීම සිහිවීම දැන ගැනීම වෙන්නේ. අටුවාචාරින් වහන්සේ මේ වස්තු රූපෙහි අඩපතක් පමණ ලේ ධාතුව ගැවසෙනවාය ලේ ධාතු ඇසුරෙහි මේ සිත පහළ වෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා. අපි ඉතින් මේ වචනේ උදව් කරගෙන හිතනද ලේ ධාතුව කියලා කීවට ලේ එතන රැඳෙන්නේ නැහෙනි. ඇති වෙන කොටස නැති වෙනවා නැති වෙන කොටස ආයෙත් හට ගන්නවා. ගඟක වතුර ගැලුවට ආයෙත් ආයෙත් වතුර අලුත් වුණාට යමක ඡායාව ඒ නැති වෙමින් ඒ ආකාරයටම ඡායාව වෙනවා. ඒ ආකාරයකටම ඡායාව වෙනවා. ඒ වගේම මනෝ ධාතුව කියන තැන ශක්තියක් අපිට ඒක හිතා ගන්න පුළුවන් අර වාතයත් ලේ ධාතුවයි අතිසූක්ෂම තත්ත්වයක් දෙක සංයෝග වෙන එකට ඇති වෙන ශක්තියක්. ඒ ශක්ති කෘත්‍යයක් තමයි භාවිතා වීම සිහිවීම. ඔන්න ඔතනින් තෝරාගන්න මේ මානසයි අර හේතු නිසා සිහියට නැගීමයි. භාවිතාවිච්ච ආකාර හේතු සිහියට නැගීමයි. නිසා මනෝ විඥාණය පහළ වෙනවා. කියන්නේ සිතුවිලි දැනගන්නා හිත පහළ වෙනවා. දැන් අපි ඔහොම එක විග්‍රහ කෙරුවට සාමාන්‍ය අවස්ථාවක බලන්ද අතීතයක් පිළිගන්නවා. අපිට අපි දන්න තැන ඉඳලාම හිටපු තැන, ඇසුරු කරපු තැන, සුව දුක් විඳපු කාරණිය, අතීතේ පිළිගන්නවා. එහෙම නැත්නම් නූපන් අනාගතයක් පිළිගන්නවා. අනාගතය සැලසුම් කරන්න පුළුවන් එතෙන්ට. අනාගතයක් ඉපිදිලා නැහැ. නමුත් මේ මනෝ ධාතුවට සැලසුම් කරන්න පුළුවන්. ඒ දෙකට අමතරව දැන් වර්තමානයක් සැලසුම් කරන්නත් පුළුවන්. ඒක හොඳට පැහැදිලි දැන් ඔය නිින්ද යනකොට හරකෙක් අනින්න පැන්න කියලා හිතන්න. හීනේ. එතකොට බේරෙන්න උපක්‍රමයක් යොදනවා. ඒ අතීත අනාගත දෙක වගේම වර්තමාන ස්වභාවය කොටපත් වෙනවා. මේ මොහොතටත් හරකෙකුත් ඉන්නවා. ඒ හරකාගෙන් හිරිහැර විඳින්න මම මම යන්නකුත් ඉන්නවා කියලානේ දැනගැනිලට බඳුන් වෙලා තියෙන්නේ. ඒ සමග වෙන විඳීම, හැඳිනීම, අනිකුත් ගති එකතු වීම සංස්කරණය මේ දැනගැනිල්ලටම බඳුන් වෙලා තියෙනවානේ. එතකොට බලන්න මේ මනස මුල් කොට කොයිතරම් පංච උපාදානස්කන්ධෝ පහළ වෙමින් නිරුද්ධ වෙනවද කියලා. මේ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම නිරුද්ධ වීම ඒ ඒ විදිහකටම නොදැක ඇති බවක්ම පිළි අරගෙන භාවිතා කරනවා නම් අවිද්‍යාව තෘෂ්ණාව වැඩෙනවා. ඒ පිළිබඳව නොදැකීම, ඒ ඇති හැටික් නොදැකීම, ඒ පිළිබඳව ඇලීම නැවත නැවත වැඩෙනවා. ඒ වැඩෙනකොට අපි කියනවා පුනර්භවයේ සඳහා වූ තණ්හාව වැඩෙනවා කියලා. එක පුනර්භවය කියන්නේ නැවත නැවත වීම. අපිට 아무තු දෙයක් නෙමෙයිනේ දැන්. දැන් මේ හුස්ම පිට වෙනකොට හුස්ම ඇතුල් වෙනකොට ඒකේ ශක්තිය අල්ලාගෙන වැඩෙනවා නම් ජීවිත අවසානී කියලා කියන්නේ කය නිරුද්ධ වෙනවා. හිත නිරුද්ධ වෙනවා. මොකද ඒකේ ශක්තිය නැති වෙනකොට හිත නිරුද්ධ වෙනවා. හිතට දැනගන්න ලැබුණු සිතුවිලි, විඳීම, හැඳිනීම, සංස්කරණය, සංකාරය. ඒවත් නිරුද්ධ වෙනවා. මිසක් මේ හිතවත් සිතුවිලි යනවා නෙමෙයි. මේවා නිරුද්ධ වුණා. නමුත් මේ බව නොදැක නුවණකට නොදැක නිරුද්ධ වූ නිසා නැවත නැවතත් පුනර්භව කියන්නේ නැවත නැවතත් වෙන්න හේතුව නැවත නැවත වීම උපාදාන පත්‍ය භව කියලා නිදාර්ණේ පෙන්නලා තියෙන්නේ නැවත නැවත වීමේ ගතිය අවසාන මොහොත දක්වාම සෙවුනේ නැහැ. ඇති හැටියෙන් නුවණින් දැකීමක් නැතිකම නිසා. දෙමව්පියෝ ප්‍රත්‍ය වීම එක හේතුවක් විතරයි. ඒ දෙමව්පියෝ ප්‍රත්‍ය වෙන තැන ඒ රූප ධර්මයේ ශක්තිය ලැබෙනවා. ශක්තිය ඇසුරෙහි භවගතියට අනතුරුව ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. ඒ විඥාණයටද අර මුලින් පෙන්නපු විඳීම, හැඳිනීම, සංස්කරණය වීම කියන සිතුවිලි භාජනය වෙලා තියෙනවා. එහෙනම් ප්‍රවෘත්ති අවස්ථාව ප්‍රවෘත්ති අවස්ථාව කියන්නේ මේ මොහොත මේ මොහොතේ ඉපදෙන සෙන් ස්කන්ධ ඒ වගේම මේක ජීවිත ඉන්ද්‍රිය ආයු ශක්තිය අවසන් වෙනකොට ඒ හටගත්තේ භවගතිය නිසා ස්කන්ධ. මෙන්න මේ විදිහට uppatti භවය කියන වචනේ. uppatti භවය ලබනවා. මෙතෙන්ද අපි කියනවා කර්ම භවය කියන වචනේ. නැවත නැවත හේතු ඇති වෙනවා. කර්ම භවය නිසා uppatti භවය වෙනවා. uppatti භවය වෙලා uppatti භවයේදී නැවත කර්ම රැස් වෙන ආකාරය තමයි මුලින් පැහැදිලි කෙරුවේ. මේ නිසා මෙන්න මේ පංච උපාදානස්කන්ධ ස්වභාවය ඉක්මවා ගියේ නැහැ. ඉතින් මේ ජීවිතයේ දෙස අපි බලනකොට කුඩා කාලේ පුංචි කාලේ මව කුසින් බිහි වෙලා අම්මගේ සම්බන්ධය අත්හැරිලා ප්‍රස්වාස ආස්වාස වෙනකොට මලානික භාවයට යන්න ගිය ඇස කන දිව නාසය ශරීරයේ මනස නැවත අලුත් වුණා වාගේ. එහෙම නොවුණා නම් එහෙම මැරෙනවා. උණුසුම ශක්තිය අලුත් වුණා. ඊට මෙහාට ටිකක් බලන්න. දැන් පුංචි කාලේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රසාදයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ගෝචරයන් ගැටෙනවා ගැටෙනකොට ඊට අනුරූප දැනගැනීමක් ඇති වුණාට ඒ දැනගැනීම එතන එතන අතහැරිලා යනවා අල්ලා ගන්න ස්වභාවයක් තිබුණේ නැහැ කුඩාම කුඩා කාලේ එක්තරා පිරිසුදු භාවයක් තිබුණා අල්ලා ගන්න නැති බවක් තිබුණා ජීවිතේ ටිකක් මෙහාට ගත වෙනකොට දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අනුකරණයක් ලැබෙනවා. දැන් අනුකරණේ ලැබෙනවා කියලා කියන්නේ දැන් ශරීරය පිරිසුදු කරගන්න කියලා දුන්නනේ. අඩු වශයෙන් අපිට දත් ටිකවත් ඕනෑවට මැද්දා නෙමෙයිනේ. එතන මේ මමයි මගේ දත් කියලා පවරගෙන නැහැ. අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් එහෙම ජීවිතයක් ගත වෙන්න බෑ. අර අනුකරණය වැඩිහිටියන්ගෙන් ලැබෙන්න ඕනේ. ඒ ඒ ලැබිච්ච ආකාරයට තමයි අර මනසට භාවිතා වෙනවා. ඒ හැකියාවට අවස්ථානුකූලව සිහි ගැන්න වෙනවා. එතකොට මේ ආස්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක සංයෝග වෙන ශක්තියෙන් මේ අත ක්‍රියා වෙනවා. ඒ කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතුකින් සැදුම්ලත් ශරීරේ ක්‍රියා වෙනවා. රණුකරණිට අනුව. ඒකට කියනවා දත් මදිනවා කියලා. ඒ වාගේ හිතලා බලන්න පියවර පියවර නග ඇවිදිනවා, භාෂා උච්චාරණය කරනවා, මේ දේ ආහාරයට ගන්න දෙයක්, මේ දේ නොගන්න දෙයක්, මේ මේ කොටස මතු පිට අනුකරණයෙන් ලැබුණා తాවකාලික ජීවිතේ ගත වෙන්න. ඒක නොලැබුණා නම් తాවකාලිකවත් ගත කරන්න බෑ. එහෙනම් මේ අනුකරණේ වැරද්දක් නෙමෙයි. අනුකරණයක් වෙන්න ඕනේ. නමුත් අනුකරණේ වෙනකොට අර යටපත් වෙච්ච ගතිය උතෙන් දෙකොත් වෙලා මම කරනවා කියන එකක් පිළිගන්න උනා. එතකොට අපිට පේනවා නේද අර උපාදානස්කන්ධයක් ඇතිකරන්න තියෙන ගතිය හේතුව අනුසය ධර්මයේ නිදිගත් කෙලෙස් පහ වෙලා නැහැ කියන එක. ඒ නිසා තමයි අර අනුකරණීය වෙනකොට ආයෙත් උපාදානස්කන්ධ ස්වභාවයකටපත් උනේ. අපි මුලින් පැහැදිලි කළේ. ඒ නිසා කර්ම භවය නිසා uppatti භව වෙනවා. uppatti භවය නිසා කර්ම භවය වෙනවා. මේකේ අගමුල පෙන්වන්න බෑ. අවිද්‍යාව කියන නොදැකීම, ඒහා බැඳෙන තණ්හාව කියන හේතුන්ගේ ස්වභාවයෙන් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් ස්වභාවය නිසා මොනතරම් මේ පංච ద్వාරය නිසා පහළ වෙන ස්කන්ධයන් කෙරෙහි දුක් දුම්නස් විඳිනවාද කියලා සමාජයේ ධර්මතාවයේ තමා මුල් කොට තබලා බලන්න මොනතරම් ගැටීම් හට ගන්නවද තරම් ශෝක වෙනවද ඇසුරු කරපු අනිත් අය ටික කාලයක් ඉඳද්දී තමන්ගේ අවසාන මොහොත ළඟා වෙනවද තමා යන්න ටික කාලයක් පැවතෙද්දී ඇසුරු කරපු අයගේ අවසාන මොහොත ළඟා වෙනවද දේපොළ හොරහතුරු පැහැර ගන්නකොට රාජසන්තක කරනකොට බලාපොරොත්තු නැති ලෙඩ රෝග පිළිබඳව ආරංචියක් හිතට දැනෙනකොට අවසාන වශයෙන් ජීවිතේ කෙලවර කරනකොට මේ පංච උපාදානස්කන්ධ දුක මොනතරම් පහළ වෙනවද පංච උපාදානස්කන්ධය කියන එක අපි සරලව පැහැදිලි කළා මමයි මට වෙන දෙයි අර මමත් එකකින් පවරගෙනයි බලන්නේ එක දිහා ඒ වගේම පංචද්වාරයේ මුල් කොට නතර වෙන්නේ නැහෙනි අතීතේ මට වෙච්ච දේ අනාගතේ මට වෙන දේ ඒ අතීතනාගත දෙක ගැටලාගෙන වර්තමාන ස්වභාවයක් මවාගෙන මනෝද්වාරයේ මුල් කොට මොනතරම් පංච උපාදානස්කන්ධයේ හිසහදවිලි ලැබනවාද අඩුතරමින් ප්‍රේ සිහිනයකටපත් වෙනකොට කොච්චර බය වෙනවද අපි දැන් ඒකට සිහිනිය කීවට සීනේ පේන වෙලාවේ හීනයක් නෙමෙයිනේ ඊළඟට අපි අවදි වුණා කීවට තවත් හීනයකට මේ අවදි වෙලා තියෙන්නේ නියම අවදි වීම නම් ප්‍රඥාවට අවදි වීමයි නමුත් ප්‍රඥාවට අවදි වෙන්නේ නැතුව පංච උපාදානස්කන්ධයේ තුලම ගෙවිලා යන ජීවිතේ මොනතරම් දුක්සහගතකද? හරියට බිත්තරයක් ඇතුලේ කුකුල් පැටියෙක් බිත්තර කට්ටුව කඩාගෙන එළියට එන්නේ නැතුව මැරෙනවා කියලා හිතන්න. ආයෙත් බිත්තරාකාරයෙන් ඉපදෙනවා කියලා හිතන්න. ආයෙත් බිත්තරේ තුලම මැරෙනවා කියලා හිතන්න. කවදාක්වත් බිත්තර කටුව කඩාගෙන ආපු සම්මතාලෝකයක්වත් දැක්කේ නෑනේ. අන්න ඒ වාගේ තමයි මේ පුතත්ජන මනස ප්‍රඥාවෙන් ඒ පුතඥන භාවය අතහැරලා දැකලා නැහැ. පංච උපාදානස්කන්ධය තුළම ජීවත් වෙනවා. ඒ ජීවත් වෙච්ච ගතිය නිසා නැවත පංච උපාදානස්කන්ධයත් අවසානයේ පහළ වෙනවා. ඒ ජීවිස්කන්ධයන් අතහැරනකොට නැවත පංච උපාදානස්කන්ධයක්ම ලබනවා. නැවත පංච උපාදානස්කන්ධයම අනුකරණීය ගතිය කුතු කරලා කර්ම රැස් කරනවා. මෙන්න මේ தත්ත්වේ කොයිතරම් වෙහෙසක්ද කියලා බලන්න අපිට ඒක පේන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රී මුකෙන් වදාළ වචනේ අපට වැටහිලා නැති හින්දා. මේකේ තියෙන භයානකකම පේන්නේ නැහැ. මොකද ඒ තුලම ඉන්නකම හින්දා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ දුක්ඛය දුරු වෙන්න මම අර මුලින් පැහැදිලි කළා ඇස කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන හය නුවණින් දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඒ ඒ ආයතනයන්ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන දේවල් නුවණින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික ආයතන හයේ, බාහිර ආයතන හයේ සැබෑම වූ ඇති හැටිය නොදැක කවදාකවත් මේක ඉක්මවා යන්න බෑ. එතන තමයි මුල. බොහෝ විට අපි එතන මග අරලා මේ සිතුවිලි හිත ගැන බලන්න උත්සාහ දරනවා. සිතුවිලි හිත පහළ වෙන්න මේ අසකන දිවනාසයේ ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයත් ඒ ඒ වාට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයත් හේතු වෙනවනම් ප්‍රත්‍ය වෙනවනම් ඒ හේතු ප්‍රත්‍යයෙන් නම් ඊට අනුරූප සිහිවීමක් කළා මේ දැන ගැනීම ඇති වෙන්නේ ඒ ආයතනයන් ගැන මුලින් බලන්න ඕනේ. දැන් මේ මහා සලායතනික සූත්‍රයේහි භාග්‍යතුන් වහන්සේ වදාළ පිළිවෙල එහෙමමනේ. ඇස ගැන යතහ භූත වශයෙන් ඇති හැටියෙන් දැනගන්න දැක ගන්න. රූපය ගැන යතහ භූත වශයෙන් ඇති හැටිය දැනගන්න දැක ගන්න. එතනින් තමයි ආරම්භ කරලා තියෙන්නේ. අපි ටිකක් බලමු. මේ ආධ්‍යාත්මික ආයතනයේ ඇති හැටිය මොකක්ද? බාහිර ආයතනයන්ගේ ඇති හැටිය මොකක්ද කියලා. සංයුත්ත නිකායේ කම්ම සූත්‍රයේහි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 පහළ වීම ගැන. ඇස ගැන කතා කරනකොට සක්කුම් වික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දත්තබ්බා මහණෙනි මේ ඇස පුරාණ කර්මපත්‍යයෙන් හටගත් දෙයක්. අත්‍යන් විසින් පිළියලූ දෙයක්. චේතනා විසින් మతు වේදනාව ඇති කරවන්න සකස් කරපු දෙයක්. අපට එතන හොඳට පැහැදිලි වෙනවා මේ ආරම්භයේට පුරාණ කර්මයේ ප්‍රත්‍ය වුණා කියන එක. ඇස ගැන විතරක් නෙමෙයි උතන ආයතන 6 ගැනම ওই විදිහට එකක් එකක් ගානේ වදාරලා තියෙනවා. දැන් සිංහතුන් අහලා ඇති කාය දසක, භාව දසක, වස්තු දසක කියන වචන තුන. කාය දසකේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීතේන්ද්‍රිය කාය රූපය. අපි ටිකක් එක පැහැදිලි කරමු. කාය දසකයයි භාව දසකය කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිත ඉන්ද්‍රිය භාව රූපය. ඉත්‍රි භාවයේ පුරුෂ භාවයේ දෙනවාද කියන ස්වභාවය. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිත ඉන්ද්‍රිය වස්තු රූපය. වස්තු දසකය. දැන් මෙතනදී අර අටක් පොදුයි. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා කාය දසක, භාව දසක, වස්තු දසක තුනටම මේ අටක් ගැන කියුණානේ. ඒකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. සුද්ධාෂ්ටකය කියලා කියන්නේ තවදුරටත් බිඳිය නොහැකි අන්තිමට පෙන්වන තැන රූපය ආදී. නමුත් තිතකටත් වඩා සියුම් කියලා අපි කියනකොටත් මනෝමයෙන් නතර කරලා බලන්න. තවදුරටත් බිඳිය නොහැකි කියනකොට හිතෙන්න පුළුවන් ඊටාම සියුම්ම සියුම්ම තැන තිතකටත් එහා තියෙන්න පුළුවන් කියලා. නමුත් ඒක අපිට පැහැදිලි කරලා තියෙනවා පඨවි තද කරන කුඩු කරන ස්වභාවයක්. පඨවි කියන්නේ ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ඒක පැවැත්වෙන ගතිය. කාය රූපේ කියලා කියන්නේ මුළු කයක් ඇති කරවන්න පුළුවන් හැකියාව. හරියට කරුණ වශයෙන් පෙන්වන්න බෑ ඉසකයා ගහ නියපොත්ත පවා ඇති කරන්න පුළුවන් මූලයක් ඊළඟට භාව රූපේ කියනකොට විස්තර කරන්න දෙයක් නැහැ ස්ත්‍රී භාවය දෙනවද පුරුෂ භාවය දෙනවද කියන එක අපට වැඩෙනකොට ස්ත්‍රී භාවයේද පුරුෂ භාවයේද කියලා පෙවුනට ඒ බව නෙමෙයි මේ කියන්නේ. අර මූල ස්වභාවය තියෙනවා. ඒ බව දෙනගත්. ඊළඟට වස්තු රූපය. අර වස්තු දසකය ගැන කියනකොට. වස්තු රූපය කියන්නේ මේ මාස්තොලින් ඇතිච්ච මේ හෘදය ගැන කතා කරන එක නෙමෙයි මේ. ආරම්භය. මේ ශක්තියක් ප්‍රත්‍ය කරගෙන අර මනෝ මූලයේ භාවිතා වෙන්න දිහි වෙන්න පුළුවන්කම කෘත්‍ය වෙන්න පුළුවන්කම මේ වාගේ මූලධර්ම රාශියක් තමයි අර දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ. නමුත් සතෙක් කියන වචනේ එතෙන් දෙන්නේ ඒ මොකද පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් මේ මූලයේ ශක්තිය ඇසුරේ විඥානයක් හටගන්න ඕනේ. ඒ විඥාණයට වේදනා සංඥා සංකාර කියන සිතුවිලි බඳුන් වෙන්න ඕන. මේක තමයි හට ගැනීම. කන්දානම් පාතුභාවෝ කියලා දේශනායි පෙන්වන්නේ. ස්කන්ධයගේ හට ගැනීම කියලා. මේ කර්ම ප්‍රත්‍යයෙන් හටගatti. ආයතනානම් පටිලාභෝ සය ආයතනයගේ ලැබීම වුණා. ඔය මූල හේතුව ළඟ ඇහැ කන දිව නාසය ශරීරය මනෝ මූලයේ හටගත්. හිතලා බලන්න අර මනෝ මූලයේම නැද්ද හය ආකාරයක් කියලා. එහෙම කීවේ දැන් අපිට හීනියක් පෙනෙනකොට හොඳ හොඳට උස්සලා ගෙනihi තිබ්බත් දන්නේ ඒ වුණාට මනෝමූලයේ ළඟ හය ආකාරයක පිළිගැනිල්ලක් නැද්ද? රූපේ පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස ලැබෙනවා, ස්පර්ශ වින්දනය කරනවා. ඒවා මනස මුල්කොල්ක අතීත අනාගත වර්තමානයේ පුත් පිළිගන්නවා. මූලයේ එතන අවසන් වෙන්නේ එතනින් ආරම්භ වෙන්නේ එතනින්. ඒ ආරම්භ වුණාට පස්සේ කර්ණයෙන් හටගත්ත රූපය මේ දක්වාම බාහිර ඍතු ආහාරය ලැබෙමින් දිරන දිරන එක නැවත නැවත නැවත නැවත හට ගන්නවා හට ගන්න එක දිරනවා හට ගන්නවා. ඔය දැන් අපි ඇහ කන දිව නාසය ශරීරේ හදවත කියලා කියන්න හදන්නේ අර හටගත් එක දිහා බලලා. හට ගන්න හේතුව මොකද්ද කියලා බලන්න. එතන නොවේද ඇහැට කනට දිවට නාසයට ශරීරයට මනසට මූලය. එහෙනම් මේ රූප මේ සිතුවිලි හිත එකිනෙකට ප්‍රත්‍ය වෙච්ච හැටිවත් බලලා එහෙම කියන්න වෙනවා. දැන් මේ මොහොතට එනකොට මේ ආස්වාස වාතය මේ ආහාරය අන්පරිද්දකටපත් වෙලා කිලුට කොටස අයින් වෙනකොට ඒකේ රළු කොටසින් කේස් ලොම් නිය දත්වල පොල් පොල්ට කොටස් බෙදෙනවා. ඒකේ ඒකේ අති සූක්ෂම తত্ত্বය ආස්වාස වාතයත් එක්ක එකතු වෙලා පෙනහැලෙදී එකතු වෙලා හදවත හරහා එයම ක්‍රියා කරවන්න බලන්න උණුසුම ශක්තිය ලැබෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මේ උණුසුම නිසා මේකේ ආයු පවතිනවා. ආයු පැවතෙනකම නිසා නැවත නැවත උණුසුම හට ගන්නවා. ඉතින් අපේ දේශනාවලදී ඔතන දීර්ඝව විස්තර කරලා තියෙන හින්දා මේ දේශනාවල් උතෙන් දෙකතු කරලා බලන්න මම ඉතින් ඒ තරම් විස්තරයක් කියන්නේ නැහැ. සාරාංශ කරොත් ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙලා උණුසුම හට ගන්නවා. උණුසුම මේ හදවත ක්‍රියාකාරීත්වයෙන් මේ මුළු ශරීරය පුරාම උණුසුම හට ගන්නවා. සීතල වළක්වලා අලුතින් වායෝ ධාතුවක් ඇති වෙලා වැඩ හයක් කරලා නිරුද්ධ වෙනවා ප්‍රස්වාස වාතයත් එකක්. ඒ ගැන බැලුවත් ආස්වාසේ ආස්වාසේ නිරුද්ධයි ප්‍රස්වාසේ ප්‍රස්වාසේ නිරුද්ධයි කියලා සිහිය පිහිටියත් මේ ආයතන හයේම ඇතිවීම නැතිවීම වටහා ගන්න පුළුවන්. නෑ කියනවා නෙමේ හේතු නිසා හටගන්නවා, තියෙනවා කියනවා නෙමේ නිරුද්ධ වෙනවා. දැන් හය ආයතනේ ওই විදිහට බලන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ මේ වාගේ ධර්ම දේශනාවක් කරනකොට කොහොම කතා කරන්න බෑ සාකච්ඡාවක් කරනකොට තව ටිකක් ලියා ගන්න පුළුවන් නුවණින් මෙනෙහි කරනකොට ඊටාම සියුම් හොයා ගන්න පුළුවන් ඒ විදිහට එක එක මට්ටමින් මට්ටමට මේක අවබෝධ කරන්න ඕනේ ඒකයි අර විශිෂ්ට ලෙස මනාකොට දකින්න කියලා වදාන්නේ අභිඤ්ඤය පරිඤ්ඤය කියලා මනාකොට දකින්න කියලා වදාළේ ඊළඟට අපි බලනවා ඒ ආයතනයන්ට ගෝචර වෙන දැන් එතකොට ওই ආයතනයන්ට කියනකොට මේ ඇති නැති බවක් කීවත් නෙමෙයි ඇති බවක් කීවත් නෙමෙයි හට ගැනීමක් නිරුද්ධ වීම ඒ මොහොතට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මනසට නම් ධම්ම සිතුවිලි ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගැන කතා කරනකොට මේ රූප කියන වචනීය දේශනාවේ අර්ථ ගන්නලා තියෙන්නේ සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං මේ කොම පොදුවේ කතා කරනකොට රූප කියලා කියන්නේ සතර මහා භූතහා සතර මහා භූතයන් නිසා හටගද්දී. ඒක තමයි රූපේට අර්ථ ගැන්වීම. අපි මතු පිට වශයෙන් දකිනවා ගයක්, ගහක්, මහ පොළව, ස්ත්‍රියක්, පුරුෂයෙක්, ළමයි කියලා එහෙම දකිනවා. නැත්නම් ශාරීරිය කියලා දකිනවා. එහෙම නැත්නම් ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප එහෙම අපිට මෙනෙහි කරලා හොයන්න පුළුවන්. නමුත් රූප කියන්නේ සතර මහා ධාතු හා සතර මහා ධාතුෙන් හටගලක්. ඒ වගේම බින්දෙන ස්වභාවයෙන් යුක්තයි. රූප කියන වචනේ තුලම තියෙන්න ඕනේ බින්දෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ බවක් නොවේද කියලා බලන්න. දැන් අපිට වඩු කර්මාන්තයකදී ලී ඉරනවා. ගහක් ඉරනවා කියලා හිතන්න. එතකොට අර හුමාලයට වාගේ කුඩු යනවා. පේන්නේ නැහැ හාට. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. අවිනිර්භෝගික කියන්නේ එකිනෙකින් වෙන් කරන්න බැරි හතරාකාර ක්‍රියාවක්. ඉපදෙනවා නැසෙනවා නැසෙමින් ඉපදෙනවා. නමුත් අපිට ඇඳක පුටුවක අල්මාරියක එහෙම පේනින්ද එහෙම පේන්න නැහැ. එහෙම පේන්න නැති වුණාට කලක් ගියාම දිරන පුටුව දිරපු අල්මාරිය කියන්න වෙනවනේ. ඊළඟට දර ටික කියන්න වෙනවා. අලු ටික කියන්න වෙනවා. අර මූල ස්වභාවයේ නුවණින් ගෝචර කරනකොට අර ඇඳ පුටුව අල්මාරිය කියලා හිතකට අරගෙන දෙයක් වශයෙන් බලන්න හැදුවට අපිට නුවණ මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ සතර මහා ධාතු හා සතර මහා ධාතුෙන් හටගත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන්නේ. කය ගැන කතා කරනකොට කේස් ලෝම්නිය දත් සම්මස්නහර කියලා කොටස් 20ක් කතා කරනවා තද ගතිය කියලා. පිත්තසෙම පෙරවලේ දහඩිය කොටස් 12ක් කතා කරනවා වැగిරෙන ගතිය කියලා. හිතසෙම සරවලේ දහඩිය කියලා කොටස් 6ක් කතා කරනවා වැగిරෙන ගතිය. කොටස් 12. දවන, තවන, දිරවන, පැසවන කියලා කතා කරනවා දවන ගතිය. තල්ලු කරවන, තොලවන, පුම්බෝන, කුරවන ගතිය කොටස් 6කට කතා කරනවා. කෞක්කාරාදී ඉහළට හමනකොට උද්ධංගම වාතය, මල මුත්‍රා තල්ලු කරනකොට අදෝගම වාතය, ආමාශය තුල ආහාර පෙරවනකොට කොට්ටාස වාතය, අන්ත්‍ර වලින් පිටත දෙන පීඩනයේ කුච්චිස වාතය නහරවැල් තුල ලේ ධාතෝ තල්ලු කරමින් අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතය අංගමංගානුසාරී වාතය. ତර මේ වාතයේ ක්‍රියාවට බඳුන් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ. ඒ නිසා රූප කලාප හැදෙනවා දිරණ එක තල්ලු කරගෙන ඇවිල්ලා හදවත පෙනහැල්ලා හරහා පිට කරනකොට ප්‍රස්වාස වාතේ මේ වාතේ ආධ්‍යාත්මිකව පඨවි ආපෝ තේජෝ ආයෝ කීවත් පරිබාහිරව පඨවි ආපෝ තේජෝ ආයෝ කීවත් පඨවි ආපෝ තේජෝ ආයෝ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා කියන්නේ හට ගැනීම නිරුද්ධ වීම මේ නිසා භාග්‍යවතුන් වහන්සේ කච්චාන තෙරුන් වහන්සේට වදාලා කච්චායනේ සියල්ල ඇත කියනකොට ඒකාන්තයක්. කන ඇති බවක් ගන්න හිතකට. සියල්ල නැත කියන එක දෙවෙනි අන්තයයි. ඒකත් කිසිවක් නැහැ කියලා හිතකට අන්තයක් අරන් බලනවා. නමුත් තථාගතයන් වහන්සේ මේ ඇත නැත කියන අන්ත දෙකට නොපැමිණ ඒ මැදින් ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා කියලා. එහෙම පොදුවේ බලන්න දැන් දැන් ඊළඟට අපි බලනවා එහෙමනම් මේ ශරීරයම මේ චක්කු ප්‍රසාදයට හමු වෙන මොහොත දිහා බලන්න. චක්කු ප්‍රසාදය කියන්නේ ඇතිව නැතිවීම. ගෝචර කියන සිරුරත් ඒකෙම ඇතිව නැතිවීම. ඒ හමු වෙන්න උදව් දෙන ආලෝකය ඇතිව නැතිවීම. ඡායාවක් වැටෙනවා. ඡායාව දර ඇතිව නැතිවීමට දෙන්න ඕනේ. චක්කු ප්‍රසාදේ ප්‍රසාදේ බව දන්නේ. ගෝචරේ ගෝචරේ බව දන්නේ. ආලෝකේ ආලෝකේ බව දන්නේ. ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බේ බව දන්නේ. ඒවා හේතුපත්යෙන් හටගෙන නැතෙනවා. හැබැයි කර්මෙන් ප්‍රසාදයේ හටගත්ත හින්දා තමයි ඡායාව වැටෙන්නේ. වැටිලා නැති වෙනවා. එකයි යථා භූත කීවේ. ඒක ඇති හැටි නම් කරන්න බෑ. නමුත් ඇති බවක් සීලෙන්නේ. බොහෝ කාලයක් මමය, මගේය, මම වෙමි කියන මතයක් භාවිත වෙලා තියෙනවා. රාස්වාස ශක්තිය උදව් කරගෙන අවිද්‍යාව තෘෂ්ණා එකතු කරගෙන දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියන මතය භාවිත වෙලා තියෙනවා. ඒ නිසා අර ඡායාව කියන අවස්ථාව එනකොටම අර භාවිත වෙච්ච විදිහ නේද සිහියට නැගෙන්නේ. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. අනුවණින් සිහියට නැගෙනවා. වෙන 100ට නැගෙන්න විදිහක් නැහැ භාවිතා වෙච්ච විදිය තමයි එන්න තියෙන්නේ එතකොට ඉදිරියෙන් රූපයක් තියෙනවා බලන්න මමත් ඉන්නවා කියලා දැනගැනිල්ල තුල නේද ඵලය ඇති වෙන්නේ විඥානය ඇති වෙන්නේ ඒක තමයි අර මුලින් පෙන්නේ පංච උපාදානස්කන්ධයට යනවා දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ එතකොට ඇස යථා භූතයි යථා භූතයි කියන්නේ නැතේ කියන්න බෑ හට ගන්නවා ඇත කියන්න බෑ නිරුද්ධ වෙනවා ඇස මම නෙවෙයි මගේ නොවේ වශයෙන් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකේ කෘත්‍යර හේතුඵල වලට දෙන්න ඕනේ. මේ ශරීරය ඇතුළ ඕනම දෙයක් යථාභූතයි. නැත කියන්නේ හේතු නිසා හටගත්තා හතර මහා ධාතුව හටගන්නවා වගේම නිරුද්ධ වෙනවා. ඒ ඒ හටගන්න දේවල් දන්නවද? කාගෙන් නියෝජනය වෙනවද කියලා? ඉඩම දන්නවද? කාගේ ඉඩමද කියලා? ඒක කොස්දහ දන්නවද? කාගේ කොස්දහද කියලා? අපි හිතමු කපුරේ දියවලදී කපු හැදෙනකොට ඒ කපු දන්නවද කාගේ කපුද කියලා. නමුත් කපු රෙද්ද ලියලා ඒ වෙළඳසැලේ තියෙනකොට වෙළඳසැලේ හිමියා හිතාගෙන ඉන්නවා කපු රෙද්ද වෙළඳසැලේ හිමියාගේ කියලානේ. කපු රෙද්ද දන්නේ ඒක. මුදලක් දීලා ගත්තාම ගැනුම්කරුවා හිතාගෙන ඉන්නවා මගේ කපු රෙද්ද. දැන් අර වෙළඳසැලේ හිමියාගේ මේක අයින් වුණා. අපි හිතමුකෝ ඒක යම් කෙනෙකුට තෑග්ගක් දෙනවා කියලා. දැන් අර තෑගි ලැබුම්කරුවා හිතාගෙන ඉන්නවා මගේ කපුරෙද්ද කියලා. දැන් කපුරෙද්ද කිව්වේ මොකද්ද? හතර මහා දහස්වෙන් හටගත් නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒවට අයිතිකාරු නැහැ. නමුත් ඒ ඒ වෙලාවේ හිට අයිතියක් පැන වෙනවා. භාවිතා වෙච්ච විදිහට gati එකතු කරලා අයිතියක් පැන වෙනවා. මේ අයිතිය පැන වෙන හැටි අපි අවබෝධ කරගන්න. මේ රූපය මම නෙවෙයි. නමුත් රූපේ නිසා මම වෙමි යන දැකීම වෙනවා. දැන් අපිට බලන්න බැරි දැකීම ඇති වෙන හැටි. ඒ ඇති වෙන හැටි දකිනවා නම් එපමණකින්ම මම නොවෙනවා. මගේ නොවෙනවා. මා වශයෙන් පවත්වන්න පුළුවන් බව නොවෙනවා. අන්න ඒක තමයි මේ යථා භූතෝ දකින්නවා කියන්නේ. ඇස ඇති හැටියෙන් යථා භූතෝ දකින්නවා. රූපය ඇති හැටියෙන් යථා භූතෝ දකින්නවා. ඇසත් රූපයත් නිසා විඥානය හටගන්න හැටි පැහැදිලි කරා. මේ පැත්තෙන් රූප ධර්මී ශක්තිය ප්‍රත්‍ය වෙන හැටි, භාවිතා වෙලා, දිහි වෙලා දැන ගැනීම එන හැටි. යථා භූතෝ දකින්නවා. දැන් රූප ඒ යථාභූතෝ දකින්නකොට රූපයක් නෙමෙයි දැනගන්නේ. රූප ස්වභාවයක්. පෘථග්ජන භාවයේදී දැනගත්තේ ඉදිරි රූපයක් තියෙනවා බලන්නේ මම වෙනම ඉන්නවා කියලා දැනගත්තේ. දැන් රූපයයි ඇයි යථාභූතෝ දෙහිලා එනකොට මන් යෝනිසෝ මනසිකාරේ සිහිනුවන ප්‍රත්‍ය වෙලා රූපී භාවයක්කා රූපේ බලන්න විඥානයේ තුලමයි. පරිබාහිරයක් බලන්න බෑ දැන්. මේ බලනවා කියලා කියන්නේ විඥානයේමයි මේ පෙනීම හා පෙනෙනදී. එතෙන් දෙන්න ඕනේ අර තින්නම් සංගති පස්සෝ කියන වචනේ. පස්සපච්චා වේදනා. දැන් වේදනා උපාදානස්කන්ධයකට යන්නේ නැහැ. මොකද රූප උපාදානස්කන්ධයකට ගියේ නැහැ. රූපස්කන්ධය. රූපස්කන්ධයක. ඒක රූප සංඥාව. මිසක් තෘෂ්ණා දෘෂ්ටි මාන එකතු කරලා ප්‍රපංච සංඥාවක් නෙමෙයි. බලන්න ආර්යයන් වහන්සේලාගේ පුතඥන කියන ස්වභාවය දැකීමේ වෙනස. එහෙම පැහැදිලි වුණොත් වේදනා ස්කන්ධය වෙනවා. සංඥා ස්කන්ධය වෙනවා. සංඛාර ස්කන්ධය වෙනවා. විඥාන ස්කන්ධය වෙනවා. ස්කන්ධ පහ. පංච උපාදාන ස්කන්ධය නෙමෙයි. ස්කන්ධ පහද ඉපද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ දැකීම එනවා මනස මුල් කොට. දැන් අපිට හැම වෙලේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන් බලන්නේ නැතුව යොමු නොවෙනවා කියලා හිතන්න සාවකාලිකව මේක තේරුම් ගන්නකම් එහෙම යොමු නොවෙන්න හිතුවට මනෝමූලිකව පහළ වෙනවා නේද? මේ ආස්වාස වාතය ඇදෙනවා සත්‍ය ලැබෙනකොට අර හේතු මනෝමූලිකව පහළ වෙනවා. මනෝවිඤ්ඤාණය දැනගැනීමට බඳුන් වෙනවා. නමුත් ඒකේ සත්‍යතාවය ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් මේ හේතු කියන්නේ මොනවද? කියන්නේ අවිද්‍යා හේතුව කියන්නේ දැන් මනස කෘත්‍ය නම් භාවිතාවයට සිහි වෙන්න භාවිතාවෙච්ච හේතුනි සිහියට නැගෙන්නේ. දැන් පුංචි කාලේ සිහියට නැගෙනවා. පුංචි කාලේ කියලා සිහියට නැගෙන්න එහෙම මොනවත් ඉතිරිද? නමුත් සිහියට නොනැගී දැනගැනීමට බඳුන් නොවේ තියෙන්නේ නැද්ද? එතකොට මගේ පුංචි කාලේ කියලා මේ මතයටපත් වෙන්නේ නැද්ද? එහෙනම් අර අවිද්‍යා හේතුව කියන්නේ මොකක්ද? ඒ අවිද්‍යා හේතුව කියන්නේ මනස යථාභූත වශයෙන් සිහියට නැගෙන ධර්ම සිතුවිලි යථාභූත වශයෙන් විඥාන යථාභූත වශයෙන් සංපස්සේ යථාභූත වශයෙන් සැප දුක් උපේක්ඛා වේදනා යතහ භූත වශයෙන් ක්ෂණයට දැක්කේ නැතිකම නේද? ක්ෂණයට දැක්කොත් එහෙම අවිද්‍යාව හේතුව කියලා ඉතිරි වෙනවද? එතකොට මේ නොදක්නා ආකාරයක් නේද මේක විස්තරයක් නේද මේ දුක් දුම්නස් කියලා කතා කරන්න වෙන්නේ. දැකීම තුළ අර දුක් දුම්නස් වලට තියෙන හේතුව අවලංගු වෙනවා. පංචස්කන්ධයට එනවා. පංචස්කන්ධයේද පිද නිරුද්ධ වෙනවා කියන දැකීම. ඒකට කෙනෙක් නැහැ, අයිතිකාරයෙක් නැහැ. මේක ප්‍රායෝගිකව මේ පින්වතුන්ට අත්හදා බලන්න පුළුවන්කමක් තියෙනවා මේ රූප ධර්මයේ ආස්වාස වාතය. ආස්වාස වාතයේ මුලිනුත් නෑ පස්සෙත් නෑ කියන එක ඇත්තක් නේ. ආස්වාසේ බලන්නෙත් ඒකෙන්ම නේද? ඒකෙම ශක්තියෙන් ආස්වාසය කියන දැනගැනිල්ලක් වෙනවා. සමහර විට ඒක ආස්වාසය ප්‍රසාදේ හැපෙනකොට අර පංචද්වාරයෙන් එකක් වෙන කායද්්වාරය නිසා විඥාන කාය විඥානයේ පහළ වෙලා නිරුද්ධ වෙනවා වෙන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් ආස්වාස වෙනවා කියන හැඟීම පහළ වෙනවා නේද? එහෙනම් ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධයි කියන එකනේ ඇත්ත. දැනගැනීමත් සමගම ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ නිරුද්ධයි කියන එකනේ ඇත්ත. ඉතින් මේ ගැන සිහිය පිහිටියොත් ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධයි ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් නිරුද්ධයි කියන ආස්වාස ක්‍රියාවත් ඒ දැනගැනිල්ලත් ඒ සමග නිරුද්ධයි. ආන්තර නුවණක් වෙනවා. එහෙනම් අතීතයක් පහුුනේ නැහැ. මේ වගේම නිරුද්ධ වුණා විනා පහුුනේ නැහැ. අනාගතේ නූපන් ආස්වාදයට ඉපදිලාවත් නැහැ ක්‍රියාවෙන්. වර්තමානය ඉපිද නැසෙන්නක් මේ සිහිය පිහිටවන තරමට පංචද්වාරයේ මුල් කොටම අනතුරුව උපාදානස්කන්ධ පහළ වුණාට ඒ උපාදානස්කන්ධ වැඩිමකට යන්නේ නැහැ. නුවණින් යුක්ත වෙන්න වෙන්න අපචේත යනවා කියන්නේ ගෙවීමට යනවා. පුනර්භවයේ ගෙන දෙන තණ්හාව සේ වෙනවා. නැවත නැවත જાතියකට හේතුව සේවෙනවා. මෙන්න මේ බව තමයි සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල දක්වාම මේ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඔය කියපු දැකීම සම්මාදිට්ඨියක් වෙනවා. ඒ සම්මාදිට්ඨිය සමග නිවැරදි සංකප්පය ඇති වෙලා තියෙනවා. සම්මා සංකප්පය. ඒට යෙදුණු වෑයම සම්මා වායාමයක්. ඒට යෙදුණු සීය සම්මා සතියක්. ඒ වගේම යෙදුණු සමාධිය සම්මා සමාධිය. දැන් බලන්න අපි සම්මාදිට්ඨිය සම්මා සංකප්පය කතා කරුවා. ඊළඟට වායාමයේ සතිය සමාධි අංග පහ කතා කරුවා. ඉතිරි අංග තුන සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව පිරිසුදු වුණා. මේ ආර්ය මාර්ගය ආර්ය මාර්ගය ඇති වෙනකොට ඒ කාය කම්මය, වචී කම්මය, ආජීවයේ පිරිසුදු වෙනවා. මේක තමයි ආර්ය මාර්ගය භාවනාවෙන් වැඩිවීමට යනවා කියන්නේ. ආර්ය මාර්ගයේ භාවනාවෙන් වැඩිමිට යනකොට සතර ගතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රදානියෝ සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බුද්ධංගයන්ගේ ඒ ඒ ධර්මයට සම්පූර්ණ වෙනවා. ඒ නිසායි අර අර විශිෂ්ට ඥානින් දැනගන්න පිරිසිඳ දැක ගන්න අභිඤ්ඤය පරිඤ්ඤය කියන වචන දෙකකින් දේශනාවේ සඳහන් වෙලා තියෙන මේ ප්‍රඥාවට. එතකොට පංච උපාදානස්කන්ධය විශිෂ්ට ලෙස මනාකොට පිරිසිඳ දැක ගන්න කියලා පෙන්නනවා. ඒ විශිෂ්ට ලෙස මනාකොට දැක ගැනීමෙන් ඒ අභිඥාවෙන්ම අවිද්‍යාව භව තණ්හාව ප්‍රහීන වෙනවා. එකඟතාවයයි විදර්ශනාවයි සමත විපස්සනාව ඒ අභිඥාවෙම වැඩුණා වෙනවා. ඒ වගේම විද්‍යාව අවිද්‍යාව දුරු වීමෙන් විද්‍යාව විමුක්තිය අභිඥාවෙම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේකයි මේ මහා සලායතනික සූත්‍රයේහි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. බලන්න අපටත් ඒ දේශනාවමයි අද අපේ ජීවිතයට එකතු කරගෙන මේක භාවිතා කරන්න ඕන හිතන්න ඕන. හිතන්න එපා කවුරුවත් ධර්මය දන්නේ නැතුව දකින්න නැතුව භාවනා කරන්න පුළුවන් කියලා. ඒක සමත භාවනාවක්. සීලෙන් සුගතිගාමි වෙනවා. සමත භාවනාවෙන් ලෞකික බ්‍රහ්ම ලෝකවලට යනවා. නමුත් මාර්ගඵල ලැබුවා නෙමෙයි. නමුත් අද යම් තාක් සීලයක පිහිටලා සමත භාවනාවෙන් එන ওই චිත්ත ඒකාග්‍රතාවය උදව් කරගෙන ඊට අදාළ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ අදාළ ධර්මය අහලා ඊට අනුව නුවණ මෙහෙවන්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එසේ වුණොත් මේ සෙනෙම එහෙම නැත්නම් මෙනෙහි කරනකොට මේ ජීවිතය තුළ හෝ ඒ ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධි ශෝක මරණ නැත්තා වූ නිවන මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් මේ පින්වතුන්ට ඒ ප්‍රඥාව වඩ වඩා දියුණු වෙලා උතුම් නිවනින් සැනසීම වේවා ආකාසත්තාච බුම්බට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ත්වං සදා ධර්මස්නානි සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා පිරුවන් සරණයි